අද මේ ණය උගුලේ ලංකාවේ ගම්මාන 190ක් හිර වෙලා ඉන්නේ. ඒක ඔය සමුර්දාය හොතට දන්න. මේ මොකද්ද මේ මේ අපි අපට දෙන පණිවිඩය? සමුර්දිය ෆේල් කියන්නේ. අපි අසමත් වෙලා තියෙනවා කියන්නේ. ඒකයි මේ කියන්නේ. වෙන මොකවත් නෙවෙයි. අපි ගමේ මිනිසුන්ට ගිහිල්ලා ඇපයක් නැතුව මිනිසුන්ට සල්ලි දෙන්න අපි අසමත් වෙලා